තව මේ ප්‍රශ්නේ තියෙනවා අනන්ත ලක්ෂණ සූත්‍රය. අනන්ත ලක්ෂණ. අනන්ත ලක්ෂණ සූත්‍රයේ පහදලා දෙන්න කියලා කියන්නේ මේකේ මොකුත් නෑ අනත්තයි කියන්නේ. ඉතින් චක්කුන් අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා, ගානං අනත්තං, ගන්ධා අනත්තා, ජීවහා අනත්තා, රස අනත්තා, කායෝ අනත්තා, පුට්ටබ්බා අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තා දිගේ මේ ටික තමයි විග්‍රහ කරන්නේ. අස අනත්ත වෙන හැටි. යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද මේ විදිහට බුදුරන් වහන්සේ අහනවා හැබැයි ඉතින් අනිත්‍ය නම් කියනකොට ස්ථිර නැත්නම් කියලා තමයි අද අදහස ගන්නෙ බුදුරන් වහන්සේ ඇහුවේ ඊට වඩා ගැඹුරු අදහසක් ඔය අනිත්‍ය කියන වචනේ අට්ඨියති හරායති jigucchati කියන ආකාර තුනකින් නෙවෙයි මේ අහන්නේ අන්න ඒකටයි අනිත්‍ය කිව්වේ පෙලෙනවා අට්ටි යති මොනවැන්ද පෙලෙන්නේ විවිධාකාර හේතුන්ගෙන් මේ කය පෙලෙනවා සීතලෙන් පෙලෙනවා උස්නයෙන් පෙලෙනවා බලගින්නෙන් පෙලෙනවා පිපාසයෙන් පෙලෙනවා විවිධ ලෙඩ රෝග වලින් පෙලෙනවා අනික් අයගෙන් කෙරෙන්නා වූ ගැලහුන් නින්දා වලින් පෙලෙනවා ඒ වගේම විවිධාකාර කම්කටොළු වලින් පෙලෙනවා ඒ වගේම යම් ආකාරයකින් ඇතිවෙන විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙනවා. පෙළෙන්නේ නැති වෙලාවක් හොයන්න නැහැ. ඒ පෙළෙන එක අපි අත්හැරලා ඒ කියන්නේ හිතන්නේ නැතුව අපි මොනවා හරි සුන්දර දෙයක් ගැන කොච්චර හරි හිතන්න බලනවා. එහෙම හිත හිතානේ පෙළෙන එක යටපත් කරලා හිටන් අරකම උස්සා ගන්නවා කොච්චර හරි. අට්ටියේදී කියන தත්ත්වය යලි යලි සිහි වෙන්නේ නැහැ එතකොට. අවිද්‍යාවම ගොඩ නැගි නැගි අරක වහනවා. ඒසා ඒක නිතර සිහි කරන්න ඕනේ. මේ කය හොඳ එකක් නෙමෙයිනේ කොහොමද හොඳයි කියලා ගන්නෙ? මේකෙන් සැප විඳින සූසු ස්ථානයක් හැටියට ගන්නෙ කොහොමද මේක? සැප ලබන්න සූසු උපකරණයක්ද නැද්ද? මේ මේ જાතියෙන් පෙළෙන එකක් අරගෙන මනවලන රූප විඳින්න, මනවඩන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විඳින්න ඒකේ ප්‍රයෝජනෙ ගන්න මේක වටිනවද? මෙහෙම පෙළෙන එකක් හැම වෙලෙම දහසක් ආදීන් වලින් පෙළෙන එකක් අරගන්න වටින එකක් නෙමෙයි ඉන්නේ කියලා දකින්න ඕනේ. තව දුරටත් හිතෙනවා නම් ඒක එහෙම ගන්න ඕනේ කියලා ලැජ්ජා විය යුතු දෙයක් බව තේරුම් ගන්න ඕනේ. හරායිති. ඒ වගේ මේක මේ මොළුවෙන් හැදිච්ච එකක්ද බලපුවා මල මුත්‍රා වලින් හැදිච්ච එකක් මිසක් දුර්ගන්ධයේ දෙන්නා වූ අපවිත්‍ර ද්‍රව්‍යයෙන් හැදිච්ච එකක් මිසක් වෙන හොඳ එකක් නෑ කියලා දකින්න ඕනේ. මෙන්න මෙහෙම දැක්කහම මේ ශාරීරියේ මුල් කරගෙන තමයි මේ විස්තරේ කියන්නේ අනත්තභාව විග්‍රහ කරන්නේ මුළු ලෝකෙම තියෙනවා එකතු වෙලා හැදිච්ච ආධ්‍යාත්මික නැත්නම් මේ ලෝකය තමයි මේ ශරීරයත් ශරීරය නැමැති ලෝකේ තමයි දැනගන්න කියලා පෙන්වුවේ බුදුරන් වහන්සේ නිවන් අවබෝධ කරන්න ප්‍රධාන වශයෙන් එදා මේ ශරීරය නැමැති ලෝකය මෙන්න මේ ආකාරයෙන් අනිච්ච බව තෝරා ගන්න ඕනේ. අට්ටි යති හරායති jigucchati පෙලෙනවා. මේක හොඳයි කියලා ගන්නවලා ලැජ්ජා හිතෙන වැඩක් ලැජ්ජා විය යුතු දෙයක්. නිතර හිතන්න ඕනේ. මේක මල මුත්‍රා වලින් හැදිච්ච එකක් මේ හැඩවැල තිබුණාට ප්‍රියයි මනාපයි කියලා ගන්න කෝකද හොඳ එක මේ ආදි වශයෙන් නිතර හිතන්න පුරුදු වෙන්න කියනවා. ඕකට කියනවා අනිච්ච දකින්නවා. ඔන්න ඕක දැක්කට පස්සේ තමයි අහන්නේ. මානි මේකයි නිච්චද අනිච්චද නැත්නම් මේ ඇස නිච්චද අනිච්චද? ඔන්න ඔය අර්ථයෙන් කියනවා අනිච්චයි ස්වාමීනි. එතකොට අහනවා යමක් අනිච්ච නම් ඒක දුකද සැපද? ඉතින් මෙච්චර පෙළෙදි කොහොමද සැප වෙන්නේ? පෙළෙනේවා දුකමනේ ඔක්කොම. පැහැදිලිවම ඥානගෝචර නිසා දුකයි ස්වාමීනි කියලා උත්තර දෙනවා. එතන බුදුරන් වහන්සේ අහනවා අනිත්‍ය නම් විපරිණාමය ධර්මයක් නම්. ඒ කිව්වේ වෙනස් වෙනවාට කියන්නේ පරිණාමය. මෙතන කියන්නේ විපරිණාම. පරිණාමයයි විපරිණාමයයි කියන්නේ අදහස් දෙකක්. මේක තෝරා ගන්න ඕනේ විපරිණාම ධර්ම මොනවද? විපරිණාම කියලා අර්ථය විග්‍රහ කරලා තියෙන්නේ. යම්කිසි වෙනස් වීමක් නිසා Tamanට තැවෙන්න වෙනවා නම් අර අනිත්‍ය වෙන්න වෙනවනම් ඒ කියන්නේ අර ඉස්සෙලා කිව්ව විදිහට අනේ මට වෙච්ච දෙයක් අනේ මං කොහොම හිටව ඇඟද මේ අනේ මේ කොච්චර සයිහත්යේ තිබුණ කයද මේ දැන් වෙනස් වෙලා ගිහින් මට හරි ප්‍රශ්නේ නෙවුනේ අන්න තැවෙනේවා වෙනස් වීමෙන් තැවෙන්න වෙනේවා මෙන්න මේ තැවීම් සහගත වෙනස් වීම වලට කියනවා විපරිණාම වෙනස් වීමට කියනවා පරිණාම පරිණාම දුක නෙමේ බුදුරන් වහන්සේ බලන්න කිව්වේ විපරිණාම දුක්ඛය ওই වචන වල අර්ථ හොඳට තෝරාගත්තාමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. ඔවා වැහිලා තියෙන්නේ. නිසා හොඳින් තෝරා ගන්න ඕනේ විපරිණාමයි පරිණාමයි දෙකක්. අද කියන්නේ වෙනස් වීමේ දුක කියලා පරිණාම දුකක් විපරිණාම දුකට. ඉතින් බුදුරන් වහන්සේ විපරිණාම කිව්වේ ඔන්න ඔය අර්ථයෙන්. ඇති වෙන වෙනස් වීම තමයි 31ක් කැමති එකක් නෙමෙයි. නමුත් ඒ ආකාරයෙන් වෙනස් වෙලා හිටන් ගිහිල්ලා තමන් අකමැති ව්‍යාධියට අකමැතිවන්නා වූ මරණයටම පත් වෙනකන් ඔය ඇති වෙන එකට කියනවා විපරිණාම ධර්ම. මෙන්න මේ නිසා අහනවා අනිත්‍ය නම් විපරිණාම සහගත නම් දුක නම් මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියලා බදන්න වටිනා දෙයක් උතන තියෙනවද? හරවත් දෙයක් තියෙනවද? ඔය හිතා ඉන්න හරිය ඕකේ තියෙනවද කයි? හිතලා බලන්න කියලා පෙන්නනවා. වෙනපුවාම දකින්නවා, නුවණින් දකින්නවා. ඇත්ත වශයෙන්ම අනිත්‍ය වූ විපරිණාමයටපත් වෙන්නා වූ දුක්ඛ වූ මේ කයක මොනවා හොඳයි කියලා ගන්නද? මොනවා හරයක් තියනවා කියලා ගන්නද? කාටද හරයක් තියෙන කයක් අහු වෙලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ. ඔය මුලින් පටන්ගෙන ඕකෙන් ආරම්භ වුණාට පස්සේ ලෝක සත්‍ය අධික විදියට ආසා කරන කයේ ස්වභාවය මෙහෙම දැක්කහම කයට තියෙන ආසාව විදිලා ගියාට පස්සේ අර පුංචි පුංචි දේවල් වල තියෙන බාහිර දේට තියෙන ආසාව නිකම්ම විදිලා ඉවරයි. ඒ නිසා තමයි පළමුවම මේ ටික බලන්න කියලා පෙන්නුවේ. එහෙනම් මෙන්න මේ අර්ථයෙන් දැක්කල පස්සේ අහනවා දැන් ඇහැගෙන මොකද ඔයාලට හිතෙන්නේ? අන් දැන් අර්ථයෙන් අනත්ත බව දැක්කල පස්සේ ඥානෙ පහළ වෙනවා. දර්ශන ඥානෙ ලැබිලා අනත්තයි අනත්තං අසාර කට්ටේනාති අසාර අර්ථයෙන් අනත්තයි කියන්නේ එහෙනම් ඇහැ අසාරයි අනත්තයි ඇහැට ගෝචරෙන් රූප සාරද සාරවත් රූපයක් හම්බුනා නම් මෙච්චර කල් හම්බෙලා තියෙන්න එපා දැන් ඉතින් හිතන්න පුරුදු වෙනවා ඇසේ අනුසාරයෙන් ලෝකෙ වයින්නවා මේ ඇස වාගේ වෙන රූපයක් මේ රූප හොයන්නමයි මේ ඇහැ හදාගත්තේ. මනවලන රූප හොයන්න. මේ පස්සේ ගිහිලා මොකද්ද හම්බ වුනේ? මනවලනේවා හොයන්න ගිහිලා කෙලවරක් නැති අනිත්‍ය අප්‍රිය රූපමයි ගොදුරු වෙන්න පටන් ගත්තේ. ඒ වටේ ගෝචර වෙන්න සිද්ධ වුණා. දැන් මේක දකින්න ඕනේ. අන්න දකින්නට මොකද වෙන්නේ? මෙන්න මේකනේ චක්කුං අනත්තා කියන්නේ. මෙන්න මේ හේතුවනේ රූපං අනත්තා කියන්නේ. තේරෙන්න පටන් ගන්නවා. අන්න දැක්කාට පස්සේ මොකද කරන්නේ? දැන් ධර්මයේ ධර්මයේ හැටියට දැකලා අර්ථවත් දැකලා ධම්මෝච යථා ධම්මෝ යථා අත්තෝ ඔන්න ඔතන සිද්ධ වෙනවා. දැන් වචනේ නිකන් කිව්වට වචනේ විතර සීමා වෙලා නැහැ. අර්ථය අවබෝධ වෙලා චක්කුන් අනත්තා කියනකොටම චක්කුන් අනත්තං රූපං අනත්තං අනත්ත කියන වචනේ අර්ථය චක්කු රූප කියන දෙකේ හැටි තේරෙනවා සෝතං අනත්තං සද්දෝ අනත්තා සෝතත් අනත්තයි කියනවා එන කනත් අනත්තයි කියලා දකිනවා විදිහට කන්ට ගෝචන ශබ්ද තුල ස්වභාවයත් මෙහෙමයි කියලා දකිනවා දැකලා හිටන් දුටු දහම් සිහි කරනවා බුදුරන් වහන්සේ දේශනා කළේ නිවන් දකින්න නුදුරු දහම් සිහි කරන්න නෙමෙයි. දුටු දහම් සිහි කරන්න. දුටු දහම් සිහි කරනකොට යලි යලි සිහි කරනකොට මාර්ගය වැඩෙනවා. දුටු දහම් නැතුව නම් නිවන් දකින්න බෑ. ඉස්සෙල්ලා දුටු දහම තියෙන්න ඕනේ දහම් දකින්නවා කියන දහම් මත පහළ වුණා ඒවත් සෝතාපන්න වුණා. එතනින් පස්සේ මාර්ගයේ වඩන ඉතුරු ටික තියෙන්නේ. භාවනා පහ තබ්බ වෙන්නේ එතකොට. ඒ ටික කරගන්න එතකොට කොච්චර චක්කුන් අනත්තා අනත්තං රූපං අනත්තං කිව්වත් මොකක් කිව්වද කියලා මතක නැහැ ටිකක් වෙලා යනකොට එක්කෝ නිින්ද ගිහිල්ලා වචන ටිකක් කිය කිය නිින්ද ගිහිල්ලා එහෙනම් වචන ටිකක් කිය කිය හිටියා මොකුත් ආස්වාදයක් හරියක් දැනෙන්නේ නැහැ මොකද අවබෝධයෙන් හේතු වෙන එහි අර්ථය හරියට වැටහුන්නේ නැත්නම් ටිකක් වෙලා ඉන්න මොක හරි වෙන කල්පනාවක ටිකක් වෙලා ඉන්නවා චක්කුන් අනත්තං රූපං අනත්තා හරි ලස්සන කාර්යය කරේ මලත් ඔය එකක් ගන්න තිබුණා මම නෝලා තියාගෙන යන්නේ මෙහෙමනේ දුවත් පුතත් තියාගෙන පිටිපස්සේ යන්නේ මෙහෙමනේ පටන් ගත්තේ චක්කුන් අනත්තා ටිකක් වෙලා යනකොට කාර්යක යන හැටි මතක් වෙනවා මොකද්ද උනේ අනත්ත හරියට දැක්කනම් <coughs> කාර්යක නෙමේ ප්ලේන් එකක් ගෙනත් තිබ්බත් ඔක යන්න හිතෙනවද ගණ්ඩාරයක් නැහැ ධර්මාබෝධයක් ඇති කෙනෙක් ඕනේ භාවනා පහ අතබ්බ කරන්න. එහෙනම් පළමු අවබෝධය ඇති කරගන්න බණ අහලා. හොඳින් අහලා තේරුම් ගන්න අවධානින් යුත්ව මේ චක්කුන් අනත්තා කියන්නේ මේකයි. රූපං අනත්තා කියන්නේ මේකයි කියලා ඉස්සර අසාරත්වයේ දකින්න. හේතු ඇතුව දැකලා ඥාන සම්පේයීත්ව දැක්කට පස්සේ සෝවාන් මාර්ගඥානෙ පහළ වෙයි. පූර්ව භාග නුවණ ඉස්සෙල්ලා ලැබෙනවා විදිහට වහනකොට බලනකොට ඒක වැඩිලා වැඩිලා හිටන් කොයි මොහොතක හරි මාර්ගඥානය ආපු ඊළඟ සෝතාපන්න ඵලිය ලැබෙයි. ඊට පස්සේ කවුරුවා කියා දෙන්න දෙයක් නෑ අනත්ත කියන්නේ මොකද? අනත්තා කියනට අනේ අසාරයිනේ කියලක වැටිලා ඉවරයි. ඊට පස්සේ ඇහැ පිළිබඳ යලි යලි දුටු දහම් සිහි කරලා වඩනවා. යලි යලි ආවර්ජනා කරනවා. එතකොට මොකද වෙන්නේ? යම් කාම රාගයක් යම් ව්‍යාපාදයක් තිබුණා නම් මොනවට ඇලෙනවද මොනවට ගැටෙනවද මොන හරයක් ඇති දෙයක්ද වැඩක් නැහනේ. ප්‍රඥාව පහරිලා ඇලීම් ගැටීම් දෙක දුර වෙලා යන්න පටන් ගනී. Tamanටම තේරෙයි. පෙර මට මෙහෙම ඇලීමක් ගැටීමක් තිබුණා. මේ මේ වස්තුන් කෙරෙහි. දැන් කෝ ඒවා? දැන් මට කොච්චර ඒවා ඉවත් වෙලාද? හේතු ඇතුව දකි. දැක්කහම දැනගන්න කවුරු මොනවා කිව්වත් කාම රාග පිටික යථාර්ථයෙන් දැකලා තුනී වුණා නම් ඒ ප්‍රඥාවෙන් දැකපු එකයි වෙනස් වෙන්නේ එහෙනම් Tamanටම අත්දකින්න පුළුවන් අවස්ථාවක් හම්බේ යෝගර කියන සකුරුදාගාමි ඵලයේ. මේවා හරිය හොඳයි වටිනවා කියලා ගන්න ඇලීම් වශයෙන් ගන්න වටිනා දේවල් නෙමෙයි කොහොමත් කියලා. ඒ හිත වැඩිලා කිසිම අවස්ථාවක පැතීමක් නැති අනේ මට වැඩක් නැහැ මේ කොච්චර ලස්සන දේ වුණත් කොච්චර සාරවත් කිව්වත් මිනිස්සු හිතාගන්න හිටියට අසාරදීකින් මට ඇති වැඩේ මොකද්ද? මේ තියෙන අවශ්‍ය කියන මැරෙනකම් ප්‍රයෝජන ගන්න යමක් ඇත්නම් ඒ ප්‍රයෝජන ගන්නවා මිසක් මෙව්ව වෙන මගේ කියලා අල්ලගන්න මට ඇති හරයක් නෑ ඕකේ. ඔන්න ඔහම Tamanටම වැටහෙන දවසක් එයි. දැක්කහම Tamanට තේරෙයි ඇලීම කවදාවත් Tamanට හිත ඇලීමට යන්නේ ප්‍රධාන කරන්නේ ගැටින අවස්ථාවට කවදාවත් තැන ප්‍රධාන වෙලා යන්නේ නෑ. යන්තම් උඩින් වික්ෂිප්ත භාවයක් ඇති වෙලා හිටන් එහෙම ලෙහිලෑයි. Tamanට වෙනස තේරෙයි. එදාට දැනගන්න කාම රාගයි පටිගයි දෙක ඉවර වෙලා අනාගාමි වෙලා කියලා දැනගන්න පුළුවන්. යම් දවසක සියල්ල සියලු ආකාරයෙන් බැලීම් ගැටීම් සම්පූර්ණ ඉවර නම් අර කියන මැනීම් මාන්නකාරකම් ඔක්කොම බිඳුවටම බහැලා ඉවරටම ඉවර නම් මේ ජීවිතේ පිළිබඳව අවසාන මොහොතක් ඇවිදින ආවත් කිසිම චකිතයක් නැතුව මේකේ අවසානයේ විමුක්තිය කියලා දැනසෙන මානසිකත්වයේ පූර්ණ වුණා නම් එදාට දැනගන්න අරිහත්වේ කවුරුකින්වත් අහන්න ඕනේ මේ ආර්ය මාර්ගයන්ගේ ඵලයේ ලබන ක්‍රමේ තේරුම් ගන්න. අරගෙන ඉවරලා හිටන් මේ වඩන්න මේ මාර්ගය. එතන Tamanටම තේරෙයි මේ ආර්ය ධර්මයේ වැටෙන ආකාරය. මේකේ බණ ඉගෙන ගන්න එහෙම දෙයක් නැහැ. මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ ওই විදිහට තේරුම් අරගෙන බලන්න පුරුදු වෙන්නේ. ඇසේ ස්වභාවය පෙළෙන හැටි ඒ පෙළෙන ලක්ෂණේ නිසා ඒක වටිනවයි කියලා ගන්න මහ ලැජ්ජා විය යුතු දෙයක් එහෙම හිතන්නත් වටින එකක් නෙමෙයි කියලා Tamanටම තේරෙයි. අට්ටියේති හරායති මේ මල මුත්‍රා වලින් හැදිච්ච එකක් මිසක් මේක මොකද්ද ගන්න තියෙන හරේ මේක කුණු වෙලා යන එකක් මේ ඇස් ගුලිය කියන්නේ මේක මාංශ පේශියක් නෙලා මුල් කරගෙන හැටගත්ත දෙයක් මේක පැත්තක තිබුණොත් ඒකාන්තයෙන් යම් දවසක මේකට කුණු වීමත් උරුමයි. දවස ගානේ කුණු වෙනවා ටික ටික. පේන්නේ නැහැ කොහොදන හින්දා. නමුත් ඔහම ගිහිල්ලා හිටන් ඔය නැවත පෝෂණය වීමක් නැති ජීවයේ ඉවත් වෙන මොහොතක් ඒකාන්තයෙන් යම් දවසක මේ ඇහැට එනවා. ඒ කියන්නේ මරණයත් එක්කලා. ඊට පස්සේ මොකද වෙන්නේ? දවසයි දෙකයි බලායින් දැදි කුණු වෙලා පණුවන් ගහලා ඉවරජනා වෙලා ඊට පස්සේ මොකක් වෙනවද බලපුවාම මේහේ වතුර ටිකක් තිබුණා නම් වතුර තියෙන පැත්තකට වාෂ්ප වෙලා හරියයි. එක්ක කුණු ජරාවත් එක්ක වැක්කිරලා හරියයි. ඒතර ඒ වගේ මේක උෂ්ණයක් තිබුණා නම් මේක උෂ්ණේ පිට වෙලා උෂ්ණේ පැත්තට යයි. මේකේ වායුවක් තිබුණා නම් පෙන බුබුලු දතා මේ පෙන දතා කුණු වෙවි යනකොට ගිහි වාතයේ ගතු වෙයි. මේක කුණු වෙලා වැකේලා පොළොවට උරා ගත්තාම යම් පස් වෙලා යන කුණසක් ඇත්නම් ඒක පස් වෙයි. ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු හතරනේ. තව මොකද ඉතුරු වෙන්න තිබුණේ නැහැ කියලා. මෙහෙම දකි. අන්න එහෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ලස්සන ඇස් දෙක, දිගටි ඇස් දෙක හරි ලස්සනයි. අනේ මට අල්ලා ගන්න නැත්නම් ඔක්කොම කුණු ගොඩ ඉවරයි. මොනතරම් හිස් දෙයක්ද මොනතරම් මුලා සහගත හිතවිලිද කියලා Tamanට වැටහෙන දවසක් හි. එදාට මේ මුලාවෙන් මිදුනහම Tamanටම දැනේ සාන්තිය. කෝ දැන් ඉස්සර වාගේ වික්ෂිප්තතාවය. කෝ දැන් මේ ඇලි ඇලි පස්සේ යන මානසිකත්වය. අරමුණු පස්සේ හඹා යන ගැටෙන මානසිකත්වය කෝ දැන්. ඒවා ඔක්කොම අහක් වුණාට පස්සේ දකින්න සාන්ත වූ නිවී සැනසීම Tamanටමත් දකින්න පුළුවන්. මේ ආකාරයෙන් දකින්න පුරුදු වෙන්න කලින් ගැනත් එහෙම බලන්න නාසය දිවකය මන කියන ඔක්කොම ගැන බලන්න ඕනේ. මන පිළිබඳව බලන එක හරි අමාරුයි. මොකද හේතුව අනාදි සංසාරයේ පටන්ගෙන සත්වයා ආත්ම දෘෂ්ටියකින් බැඳගෙන ආවා වේදනා සංඥා සංකාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධයන්ගේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා ලෝක සත්වයාට මේ කය ගැන බලන එක අමාරුයි. ඇත්ත වශයෙන් හරියට බැලුවොත් මොකද එහෙම කියන්නේ මේ කය යම් කිසි හැඩරුවකින් අවුරුදු ගණනක් 10ක් 15ක් 20ක් 30ක් 50ක් 60 70ක් හරි පේන්න තියෙන එකක් තියෙනවා විනාශ වෙලා ගියත් ඉන්නවනේ තව කියලා හිතන් හැගෙනවා මේ හිත ගැන හිතලා බැලුවොත් එහෙම ඇහිපිය මොහොතක්වත් එකාකාරව පවතින එකක් නැති බව පේන්න ඕනේ එහෙනම් හිත කියන එක යථාර්ථය දැක්කනම් ගත තරම්වත් පවතින එකක් නෙමෙයිනේ හිත කියන්නේ කියලා දකිනවා. ඒ ඒ ස්පර්ශ මොහොතේ ඒ ඒ දැනීම පහළ වෙනවා. ඒ ස්පර්ශ මොහොතේ ඉක්ම යාමත් එක්ක ඒ දැනීමත් ඉවරයි. තවත් යමක් ස්පර්ශ කරුවාම ඊට අනුව දැනීමක් පහළ වෙනවා. ඒ ස්පර්ශයේ ඉක්ම යාමත් එක්ක ඒ දැනීමත් ඉවරයි. මෙන්න මෙහෙම ක්‍රමවේදයක් නේද මේ හිත කියලා හැදිලා තියෙන්නේ. ඉස්සෙල්ලා කරපු ස්පර්ශයක් නැවත වාරයක් ඒ ස්පර්ශේ නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. තව එකක් හදාගෙන ගොඩ නගාගෙන භුක්ති විඳින්න යනවා මිසක්. එහෙනම් මේ සිත් කියන්නේ ක්ෂණ වැලක්. ක්ෂණයක් ක්ෂණයක් පාසා හටගෙන බිඳි බිඳි යනවා. මෙන්න මේ යන වැලකට තමයි මේ අපි හිත කියලා හදාගෙන හිටන් මේ බැඳිලා ඉන්නේ කියලා. යථාර්ථයෙන් දැක්ක දාට දකින්න එහෙනම් මේකත් අනිත්‍යයිනේ. මොකක් නිසාද ඉතිරි නැති කතාවෙන් නෙමෙයි. අපි බලාපොරොත්තුනේ මේ හිත හදාගෙන මොනවද ප්‍රියමනාපය හොයන්න. කෝ හම්බෙච්ච ප්‍රියමනාපේ. මොකද්ද සිද්ධ වුනේ? අපිට පෙලීම නම් ගෙනත් දුන්නා. ඉක්ම ගියා. ආයි පෙලෙනවා. පෙලෙනකොට ආයි හොයා පස්සෙන් දුවනවා. ආයි අරමුණක් අල්ලා ගන්නවා. අල්ලන්න වෙලාවක් නැහැ ගෙවිලා යනවා. ඒකත් ඉක්ම ගියා. තවත් අසහනෙන් පෙලෙනවා. ආයි බලන්න දුවනවා. බලන බලන එක ඉක්ම යනවා. අසහනයෙන් පෙළෙනවා. නැවත නැවත ආවර්ජනා කරනවා. මොහොතක් ගානේ හිත අසහනයෙන් පෙළෙනවනේ ඇහැ නිසා. බැලුවේ නැති නිසා පේන්නේ නැහැ හිතේ හැටි. සද්දයක් ඇහෙනවා. ආනහන සද්දේ ඒ ඒ මොහොතේ බිඳිලා යනවා අර හිතත් එක්කලම. මොකද්ද වුනේ? හොඳයි කියලා අල්ලන්න හැදුවේ අල්ලා ගන්න බෑනේ. ආයිත් අහන්න නැත්නම් අහන්න නැත්නම් පෙලෙනවා. පෙලිපෙලි අහන්න වෙනවා. වේදි වේදි පෙලෙනවා. හිත නිසා, සද්දේ නිසා, කන නිසා හිත පෙලිපෙලි දුවනවා ඒ පස්සේ. හදනවා හිතක්. ගෙවි ගෙවි යනවා. පෙලීම නම් විද්‍යාමානයි. පෙරෙන නිසා අනිත්‍යයි කිව්වා හිතත්. අන්න එහෙම දකින්න ඕනේ ඒක. එහෙනම් පෙරෙන එක දුකක් බව දකින්න ඕනේ. පෙරෙන එක සුවයක් නෙවෙයි. එන අකමැති තත්වයන්ට වෙනස් වෙලා යන එකක් තියෙනවා නම් ඒකත් විපරිණාමයි. ඒකත් දකින්න ඕනේ. එහෙනම් හිත කියලා කියන්නේ මෙන්න මේ જાතිය හටගන්න එකක් නම් මනෝ අනිච්චා. ඒකේ ගෝචර කරගත්තේ යම් තාක් ධර්මයක්ද? ඒවත් ওই විදිහමයි. නැත්නම් මනෝ අනත්තා. ධම්මා අනත්තාති. ඔන්න ඔය විදිහට දැකලා දැකලා හුරු වෙලා ඉස්සෙල්ලා වනහලා තේරුම අරගෙන. ඉතින් වළන්න පටන් ගන්නවා. චක්කුං අනත්තං රූපං අනත්තං සෝතං අනත්තං සද්ධෝ අනත්තා ගානං අනත්තං ගන්ධෝ අනත්තා ජීවහා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනාත්තා ධම්මා අනාත්තාති ආයි පටන් ගන්නවා ඉතින් ඔහොම පුරුදු කරගත්තාම නිකන් වැඩුවා නෙමෙයි අර්ථයේ තෝරාගෙන යලි යලි ආවර්ජන කරනකොට අනත් ලක්ෂණේ වැටෙන්න පටන් ගන්නවා මෙන්න මේ අනත් ලක්ෂණේ වටහා ගන්න සූත්‍රයට කියනවා අනත් ලක්ෂණ සූත්‍රය ඔය සූත්‍රය වහගත්තොත් නම් බෑ සූත්‍රය විවෘත කරලා ওই සූත්‍රයට අනුකූලව අනාත්ම ලක්ෂණය බලන්න පුරුදු වෙන්න ඕනේ.